ਸਰබලධාරි දෙවියන් නොව අනිකුත් දෙවි දේවතාවුන් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඊයේ ඒගොල්ලන්ගේ වැඩක් ඒගොල්ලෝ කරගත්තා. මට කිසි ප්‍රශ්නයක් මේ වැයිකේ ඉන්න රංගවල දෙයියෝ. මම රංගවල තියන්න කියලා තියෙන්නේ මේ ප්‍රදේශයේ ඔබ වහන්සේගේ බල මේ බලවනුනේ මේකේ හෙඩ් ඔෆිස් එක. මේක තමයි හොඳටම පින් සිද්ධ වෙන තැන්නේ. පොට වරද්ද ගන්න එපා. අපිට කරන්න පුළුවන් උදව්වක් කරලා පින් ටික කරගන්න බැරි නම් ආයෙ chance එකක් එන්නේ නැහැ. අපි ගිහිල්ලා යාට පුරුපන්රු දීලා මේක කරන්න කියන්නේ කරපන් යකෝ කියලා තමයි කියන්නේ. දෙයියෙක් න ะ. මේ ඇවිල්ලා කරන අපි කරන්නේ සාසනික සේවය 100ක් දාලා පුළුවන් නම් කරලා පින් කරගන්න එකයි. අපි ගිහිල්ලා අනේ දෙයයන් ආංශේ අනම්මනම් ඒව මොකක්වත් ඕනේ නැහැ. දෙයියෝ හූල්ලනවා මිනිස්සු දිහා බලලා අපිට හම්බෙලා තියෙන தත්ත්ව ගැන. දෙයියන්ට එච්චර chance එකක් හම්බ වෙන්නේ නැහැ. අපිට වගේ මේ වගේ භාවනා කරන්න බෑනේ. ඒ නිසා පුංචික මේ මේ දෙයියෝ කියලා කියන්නේ දේවතා නිමිත්ත සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ නික්කම් ඉඳපු ගම කියනවා මේ මහණ දිව්‍ය ලෝකේ ඉන්න දෙයියෝ ඉඳපු ගමන් චුත වෙනවා. ඉතින් ඒකට කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා. මොකද මිනිහක් නැහැ, පෝස්ට්මෝටම් නැහැ, මොකක්වත් නැහැනේ. නමුත් දැනගන්නවලු දවස් ගානකට කලින් මේ නිමිති පහකින් ඒවට අපේ කියන්නේ සෝහන් ලකුණු කියලා. මල් මාලා පිනාල වෙලා යනවලු. පළඳගෙන ඉන්න මල් පර වෙනවා. කීල්ලෙන් දාඩිය ගලනවා. දිව්‍ය ඇඳුම් වල දාඩිය දානවා. දිව්‍ය භෝජන එපා වෙනවා. Tamange මේ මේ විමානයේට අප්පිරිය වෙනවා. මේ පහ එනකොට කට්ටිය දැනගන්නවලු දැන් ඉතින් සෝන් ලකුණු තමයි. ඉතින් ඒකෝර ගිහිල්ලා කියනවලු මේ ඊතෝබෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්තවන් සුලද්දන් ලාභන් ලබ සුලද්දන් ලාභන් ලබිත්වා සුපතිත්තිතෝ බවාහි කියලා. කියලා සරුවත්න වහන්සේ මේ නිස්සද්ද වෙනවා. නිස්සද්ද ඉච්ඡාම ඒ කියන්නේ ඒක සිංහල අර්ථය විතරක් අර්ථය මෙහෙමයි. දැන් අපි මෙතන ඉන්න කෙනෙක්ගේ තෝරන ලකුණු පහළ වෙලා. ඉතින් ළඟට ගිහිල්ලා කියනවා ඊතෝ බෝ සුගතින් ගත්ත පින්වත මේ සුගතියට යන්නේ කියලා. සුගතින් ගත්තා සුලද්දන් ලාභය ලැබ. සුගතියට ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. සුලද්දන් ලාභන් ලැබිට සුපතිච්ඡතෝ බවයි. ඒ ලාභය ලබාගෙන ඒක හොඳට ඉස්තාවර කරගන්නයි කියලා මේ මොකක්ද කියන්නේ ගයිඩ්ලයින්ස් තුනක් දෙනවා. මෙහෙන් සුගතියට යන්න ගිහිල්ලා ලබන්න පුළුවන් හොඳම ලාභය ලබන්න. ලබලා ස්ථාවර කරගන්නයි කියලා. ඉතින් එතකොට ඒ ඒ හාමුදුරු කෙනෙක් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ සුවර්ගයේ ඉන්න දෙයියන්ට මොකද්ද සුවර්ගය කියලා. ඒතර බුදුහාම කියනවා manuss ලෝකේ කියලා. දිවි ලෝකේ මිනිස්සු බලාගෙන ඉන්නවලු මේකට එන්න මේ තරම් පින් කරගන්න පව දුක මේ සැප දුක සමබර නිසා මේකේ. අරකේ ඉතින් හැමදාම කානිවල්නේ. නෑ කිසිම මේ දුකක් පිළිබඳ හැඟීමක් නෑ. ඉතින් එතකොට එතකොට ඒ හාමුදුරන් වුණත් දැන් බුදුජානන්සේ කියන්නේ උරතල් කරන්න නෙමෙයිනේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන්ට සුගතිය වෙන්නේ මේක. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ සුගතියේ ඉන්න දෙවියරු මෙහි ඇවිල්ලා ලබන තුන උසස්ම ලාභය මොකද්ද කියලා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ලෝකේ ලැබෙච්චි උතුම්ම දායදේ ශ්‍රද්ධාව ආලෝකයක්සත් ඕකම තමයි බුදුහාමරගානේ කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටා. මිනිස්සෙකුට තියෙන උසස්ම ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද කියලා. බුදුහාමුදුර කියනවා සද්දීද විත්තම් පුරිසස්ස සෙට්ටා. පුරුෂයෙකුට තියෙන උසස්ම වස්තුව සද්ධා. එතකොට මේ හාමුදුර කියනවා දැන් මේ ලෝකේ ආවට බෑ. ඇවිල්ලිවලා තිසරණ පිළිබඳ සද්ධාව. ඒකම ඇත්තටම ජීවිතේ පළවෙනි මොහොත හැබෑම වූත් වෙනස ඔච්චරයි. මේ ත්‍රිපිටකයේ මේ ත්‍රිපිටක නෙමෙයි. බුද්ධ ධම්ම සංඝ කෙරේ සද්ධාව. ඊට පස්සේ අර අහමුදුහන මොකද්ද ස්වාමීන් වහන්සේ එමුනම් ඒ ලැබපු සද්ධාව තහවුරු කරගන්න කියන්නේ කියලා. සෝවන් වෙන්න කියන එකයි. සද්ධාව තහවුරු වෙන්නේ සෝවන් වෙනකොට අවකප්පසාද වෙන්නේ ඒ කියන්නේ දෙයියෝ කියන්නේ මෙහෙ ගිහිල්ලා සෝවන් වෙලා ආපහු වරෙන් කියලා. අපි මෙහෙ ඉඳලා දෙයියන්ව වදිනවා. දෙයියන්න බඩේලිය යනවා ඇති මේ කරන වැඩ වලට ඇයි වදේ මේ මිනිස්සු මේ බොහොම මාරුන් ගල මනුස්සකම ඉල්ලන ගම මිනිස්සු ගිහිල්ලා පුදපන්රු තියාන පළතුරු තියාගෙන අනේ මට ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න කියනවා එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න chance එකක් දෙන්න කියනවා මට මේ කෙල්ලෙක් හම්බුනේ නැහැ කොල්ලෙක් අයියෝ දෙයියන්න මොනවා හිතෙයිද කියලා හිතනවා නිකමට හරි බුදුන් දැකපු දෙවි කෙනෙක් නම් මේ මිනිස්සෝ මේ මනුස්සකම කියන එක තුට්ටු දෙකට සලකන හැටි දෙයියෝ පවා සලකනවා මනුස්සකමට. ඒක නිසා අපිට කරන්න දෙන පුළුවන් තරම් පින් කරලා දෙයියන්ට කියන්න තියෙනවා උඹලටවත් නෑ මනුස්සෝ මෙහෙම chance එකක් කියලා. Nissan වන්ට අයිල පාවන කරන්න හම්බ වෙනවා දෙයියන්. එනිසා අපි ඉන්ඩෝනේ නිකන් රජ පැටව් වගේ. අපි ඉන්ඩෝනේ නිකන් සක්විති පැටව් වගේ. අපි ඉන්ඩෝනේ ඔටුන්නු පල්ලන් කුමාරවරු ඉන්නා වගේ.